අද ධර්මානුශාසනාව පවත්වන්නේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ පටිසම්භිදා මග්ගපාළියේ සඳහන් වන්නේ සින් සීලන්ති චේතනා සීලං දේකසිකං සීලං සංවරෝ සීලං අවේතික්කමෝ සීලං සීලේ කොටස් හතරකට වෙන් වෙනවා චේතනා සීලය කායික සීලය සංවර සීලය සහ අවේතික්‍රම සීලය ප්‍රාණඝාතාදී කාය වාග් ద్వාරයන්ගෙන් සිදුවෙන අකුසලයන්ගෙන් වැළකීමේ චේතනාව චේතනාශීලයයි. අනදිච්ඡා අව්‍යාපාද සම්මාදිට්ඨිය කියන මෙයින් ඇතිවෙන ආධ්‍යාත්මික ගුණය චෛතසික ශීලයයි. තවත් දුරට වෙන් කරනවා නම් වස්කිලෙත් ආදී සිදු කරන්නා වූ චාරිත්‍ර ශීලය චේතනා ශීලයයි. එවැගේම කාය වාක් ద్వාර ద్వාරයෙන් හා ආජීවයෙන් සිදුවෙන අකුසලයන්ගෙන් වැළකීමේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව තුනේ චෛතසික සීලයයි. සංවර සීලයේ කොටස් පහකට බෙදෙනවා. සීල සංවරය, සති සංවරය, ඥාන සංවරය, කාන්ති සංවරය, විරිය සංවරය කියලා. සෑම ශික්ෂාපදයක්ම මේ සංවර සීල පහට සම්බන්ධයි. එක එක සේවයක් රාතිමෝක්ෂ වශයෙන්ද සංවරයක්. ඒ ඒ ශික්ෂාපද ආරක්ෂා කර ගැනීම සඳහා සෝදර සංවර කර ගැනීම සති සංවර සීලයයි. ඒ ඒ ශික්ෂාපදයන් රැක ගැනීම සඳහා නුවණින් යුක්ත වීම ඥාන සංවරයයි. ඒ ඒ ශික්ෂාපදයන් රැකීමේදී ඉවසිය යුතු දේ ඉවසීම කන්ති සංවරයයි. එසේම චිත්ත සංතානයේ පහළ විය හැකි කාමීතරකාදී විතරක වේගයන් අභිභවාගෙන සීල සංවර කර ගැනීම ගිරේ සංවරයයි. මේ කියන සංවර සීල පහ. එවාගෙම අවීතික්කම සීලය කියන තැන ලාභ යස ඥාති අංග ජීවිත කියලා කවර හේතුකින්වත් ඉක්මවා නොගොස් සම්නා සීලය අවීතික්‍රම සීලය. මේ සීලය හඳුන්වූ පද හතරක්. තවදුරට සීලය ගැන අර්ථ කතාවල හඳුන්වන්නේ සීලය නමින් මෙතන හැඳින්වෙනවා සීලනය කියලා. සීලනන්ත සීලම්. සීලනය කියන්නේ කුමක්ද? අර්ථ දෙකක්. ඒක මෙහි ඇත්තා විවරණයේදී තාත් පැහැදිලි කරගන්න පුළුවන්. ඒ කියන්නේ සීලමයි සීලය. සීලනේ කියන්නේ කුමක්ද? සමාදාන උපධාරණ කියන අර්ථ දෙකයි. ආය වාක් සංවරේ සහ උසස් ගුණ ධර්මයන් සාධාර වීමයි සීලනය කියන වචنين හැඳින්වෙන්නේ. එහි ලක්ෂණ රස කටුපස්ථාන පදස්ථාන කියන කාරණා හතර තේරුම් ගැනීමේදී තවත් දුරට පැහැදිලි වෙනවා. සීලයාගේ ලක්ෂණය නිවිලන ලක්ෂණය. මල් ආසනයේ වෙන්වෙන් තිබෙනා වූ මල් සමූහය සුලං වේගයක් ආතන විසිරී යන එක නූලක මල් වැඩමස් හැටියට ගොතා ගන්නා ලද නම් හෝ මල් වාස්තියක මල් වාසයක විශේෂ ඒකාබද්ධව තැන්පත් කරන ලද නම් සුලං වේගින් විසිරී යන්නේ නැහැ ඒ වාගේ ශික්ෂාපදයන්ගෙන් සමාහිත නෝ කුජලයාගේ කාය වාක් අසංවරයේ පවතිනවා. සුලංගයෙන් ඉතිරි යන මා සමූහයක් වාගේ. මූලක ඒකාබද්ධ කොට ඇමලුව මා සමූහයක් විසිරිය ගන්නවා වගේ ශික්ෂාපදයන්ගෙන් සමාහිත වූ කුජලයා සමාගේ කාය වාක් සංවරයක් ඇතුව පවතිනවා. මේක පිටිනවා සමාදාන අර්ථය කියන්නේ උපධාරණය කියන්නේ උපධාරණය නමින් හඳුන්වන සීලන ලක්ෂණය යම් කිසි කෙනෙක් සීලයක් රැකගෙන සමත භාවනා විපස්සනා භාවනා ආදී යෙදෙනවා නම් ලෞකික වශයෙන් උපචාර සමාධි අෂ්ඨ සමාපatti සංඛ්‍යාත අර්පණා සමාධි සෝපෝත්තර වශයෙන් ත්‍රිවිද්‍යා සත්‍යවිඥා සිව් පිළිසින්‍යා ඥාන සාග්බෝධිය පසේ බෝධිය අභිසම්බෝධිය කියන ඒ උත්තරීය මනුෂ්‍ය ධර්මයන් සාක්ෂාත් කර ගැනීමට සීලය ආධාර වෙනවා. ඒකට කියන උපධාරණය. මේ සමාදාන උපධාරණ කියන අර්ථ දෙක සීලයාගේ ලක්ෂණයයි. ඊළඟට සීලයෙන් සිද්ධ වෙන කෘත්‍ය ඵලය ආනිසංස ඵලය කියලා දෙකක් තියෙනවා. ඒකට කියනවා චිත්ත සංපත්තිය අත්යෙන් රසෝ නාම පෞච්චති. කෘත්‍ය සංපත්තියයි සම්පatti සංපත්තියයි. වෘත්‍ය සම්පත්තිය නමින් හැඳින්වෙන්නේ දුස්සීල විද්ධාන්තනතා. දුසීල් බව දුරු කරනවා. සීලයක් මනමින් රක්නා කුජලයාගේ సంతානයෙහි දුසීල් බව දුරු කරනු ලබන්නේ සීලෙහි. ඒ කණියත්තා වූ වෘත්‍ය ලක්ෂණය. එවාගෙම අනවජ්‍ය ගුණාතතා අල්පේචතා සන්තුෂ්ඨිතා සුබරතා පවේකතා විරියාරම්භතාදී වූද ධ්‍යාන විච්ඡා මාර්ගඵලාදී වූද උසස් ගුණ ධර්මයන් ප්‍රතිලාභ කරගන්නට ලැබීම සම්පත්‍ති රසයයි. එතකොට මේ කියන්නේ රස වශයෙන් දුසිල් බව දුරු කිරීම උසස් ගුණ සම්පත් ඉතිරි ලැබීම කියන දෙක සීලයේ තියෙන දුත්‍ය ලක්ෂණයයි. ඒ වගේම සීලය වැටහෙන්නේ කෙනෙකුට සෝචය පච්චුප්පාන අයිදන්තස්ස විඤ්ඤුහි සුතිභාවයේ හවත් සීලයෙහි වැටහෙන ආකාරයේ පවිත්‍රතාවයයි ප්‍රසන්නතාවයයි සංසුම් බවයි පිරිසිදු බවයි සීලයාගේ පිරිසිදු බව අරිහත්ත්වයට දක්වා වැඩි දියුණු වෙනවා එනිසා සීලයාගේ වැටහෙන ආකාරය පවිත්‍රතාව හැටියට මෙතන සෝචය නමින් හැඳින්වෙනවා කාය සෝචය වාචී සෝචය මනෝ සෝචය කයින් ක්‍රේකද වචනෙන් ක්‍රේකද සිතින් ක්‍රේකද මේ පරිත්‍රතාව සීලයාගේ වැටෙන ආකාරය සීලේ තිතාම සමීප උපකාරක ධර්ම දෙකක් තියෙනවා පොස්සප්පංච හිරින්චේව පදර්ථානන්ත වන්නික සීලේට ළඟම උපකාරක ධර්ම දෙක පාපේට රාජ්‍යාව පාපේට භය හිරියොත්ප්ප කියන මේ උතුම් ලෝකපාලක ධර්ම දෙක ඇතොත් පමණයි සීලයක් සමාදන් වන්නේ සීලයක් මනමින් ආරක්ෂා වන්නේ. නිසා උත්සාහපහිරි හිරියොත්ප දෙක සීලයට පදස්ථාන ආසන්න කාරණේ වෙනවා. එවාගෙම සීලයාගේ ආනිසංස වශයෙන් කලක බැලීමේදී සීලේ නමින් මෙතන හඳුන්වන්නේ අනදමාහිමියන් වහන්සේ විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් දේශනා කළ අර්ථයයි. දිනක් ආනන්ද ස්වාමීන් වහන්සේ අසා සිටියා කිමත්තානි බන්තේ කුසලානි සීලානි කිමානි සංකාරි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ කුසල සීලෙහිවත් සීල සමාදන්වත් වෙනින් අත්වෙන කුසලය කවර අර්ථයක් නිසද කවර ආනිසංසයක් නිසද? අවිප්‍රතිසාරත්ථානි කෝ ආනන්ද කුසලානි සීලානි අවිප්‍රතිසාරානි සංසානි ආනන්දය කුසල සීලය නම් අවිප්‍රතිසාරය හෙවත් ඉක්ලිසාර නොවීම අර්ථ කොට ඇත්තෝය. ඉක්ලිසාර නොවීම ආනිසංස කොට ඇත්තෝය. සීලයක් මනරෙන් ආරක්ෂා කරන සීලවන්තයා කවදාකවත් ඉක්ලිසාර වන්නේ නැහැ. පසුතැවෙන්නේ මා අතින් අසවල් අසවල් පාපයන් සිදු වී කියනවා කියලා ඉක්ලිසාර වන්නේ නැහැ. පසුතැවෙන්නේ නැහැ. මාසින් අසවල් අසවල් කුසල කර ගැනීමට අපහසු වුණා කියලා නොකල කුසල ගැනද අසුතරින්ලක් සීලවන්තයාට සිදුවන්නේ. ඒකව සීලවන්තයා චාරිත්‍ර වාරිත්‍ර මැනලින් සම්පූර්ණ කරපු කෙනෙක්දරි. පාඨනීගාම සූත්‍රයේදී බෝධිග්‍රාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා සීලවන්තයාට ලැබෙන ආනිසංස පහක්. සීලවන්තයා අප්‍රමාදව කටයුතු කරන බැවින් දැහැමින් ධනවත් වෙනවා. සීලවන්තයා තමාගේ සීලය නිසා උසස් ගුණ කීර්තියක් උසලන්නේ කියලා. සීලවන්තයා රජ පිරිසකට, මැති ඇමති පිරිසකට, සංඝ පිරිසකට අවර විදිහේ පිරිසක් මැදට ගියා විසරදව නිර්භීතව එවාගෙම සන්තෝෂයෙන් යුතුව ඉදිරිපත් වෙනවා මුහුණ පානවා. සීලවන්තයා නොමුලාව අවසාන මොහොත දක්වා සතුටෙන් ගත කරනවා. සීලවන්තයා ආයු කෙලවර සුභතිගාමී වෙනවා. මේ සීලවන්තයා ලැබෙන පංචමහා නිසංසය පාඨලීගාම සූත්‍රයේදී දේශනා කළා කියලා. එවාගෙම සීලයේ විශේෂානිසංස 17ක් ආකාංකයේ සූත්‍රයේදී දේශනා කළා කියලා. සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලාට පිය වීම ගරු කටයුතු වීම ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාදී ලැබීම ලැබෙන සිව්පත දානයන් මහත්ඵල කර දීම අල්ලෝගිය ඥාතීන්ගේ සිහිපත් කිරීම පවා මහත්ඵල කර දීම ආදී වශයෙන් මාර්ගඵල අධිගමනයේ දක්වා සීල ආනිසංස 17ක් ආපංකේ සූත්‍රාන්ත දේශනාවේ සඳහන් වේ. ලෝක ධාතුෙහි කිසිම සීතල වස්තුවකින් සිසිල් දෙයකින් නිවන්ත බැරි කෙලෙස් ගිනි නිවන්ද සීලයෙන් පුළුවන් වෙන්නේ. එවාගෙම ලෝක ධාතී කිසිම දියරකින් සෝදන්ට බැරි කෙලෙස් මාල ශීලයේ නැමැති ජලයෙන් සෝදා හරින්න පිරිසු කරන්න පුළුවන් වෙයි. ස්වර්ගයට ළඟින්නා වූ යම්කිසි හිමිමඟක් ඇතොත් සීලය හා සමාන හිමිමඟක් වෙන්නේ ඇත්තේ. නිවනට පිවිසෙන්නා වූ යම් දොරටුවක් ඇතොත් සීලය සමාන දොරටුවක් වෙන්නේ ඇත්තේ නෑ. සූසක ආභරණ පළං රජදරුවන්ට වඩා සත සහස්‍ර ගුණයකින් සීලාභරණයෙන් සැලසුණු සීලවන්තයා බදලෙනවා. එවැගේම ආත්මානා ආත්මානාදව ආත්මානුවාද, කලානුවාද, ගන්ධ බය, දුර්ගති බය කියන මේ සතරාකාර භය සීලවන්තයාට කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. ආත්මානුවාද බය කියන්නේ සමාද සමාචෝදනා කර ගැනීම. යම් කිසි කෙනෙක් තමා සීලයක් නොරැක දුසිල්ව කටයුතු කළා නම් අවසාන මොහොත වෙනකොට තමාම තමාට සාප කරගන්නවා අනේ මා කරගත්ත මේ වරදි කියලා. එයින් ලැබෙන විපාකානිසංස දකිමින් තේරුම් ගනිමින් බලවත් සංකාපයටපත් වෙනවා. ආත්මානුවාද භය. අනානුවාද භය කියන්නේ සීලයක් නොරැක පුද්ගලයාට අනුන්ගෙන් අපරිමාණ චෝදනා පහස නිඳා ගන්හා මුහුණ පාන සිදුවීම. දඬ බය කියන්නේ සීලයක් නොරැක්ක කුජලයාට කාදිකයේ දඬුවම් සර සතුරන්ගෙන් පවා දඬුවම් ඉදිරි සිද්ධ වෙනවා. දුර්වච බය කියන්නේ ඒ කවර දෙයක් නැතත් ඒවා යටපත් කරගත්තත් සමාත සසරදී සීලේ නොරැක්ක හේතු කොටගෙන සතර අපායේ අපමණ දුක්වලට භාජනය වෙන්න සිද්ධ වෙනවා. මේ සතරාකාර බය සීලවන්තයාට කවදාකවත් මොන කාණි සිදුවන්නේ නැහැ. එවැගේම සීලයක් ආරක්ෂා කරන පුද්ගලයා සීලයෙන් සමාධියට සමාධියෙන් ප්‍රඥාවට ප්‍රඥාවෙන් විමුක්තියට විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයට කියන මේ උත්තරීතර ගුණයන්ට ආශ්‍රය වෙනවා අපීවර නගනවා. එනිසා සීලය අනුසස් අසීමිතයි. මේ ලෝක දාසියෙහි සීලය රැක්කා වූ පුද්ගලයන්ගින්ද ආත්ම ආත්මීය සම්පත් ගැන සිතනකොට ලොකු ධෛර්යයක් සතුටක් සීලවන්තයන් විඳ ගන්න පුළුවන්. එවාගෙම ආසංස, निराස, විගතාස කියන කුජලයන් අතරත සීලයක් රක්නා වූ කුජලයා ධ්‍යාන මාර්ගඵල අධිගමනය ගැන ආශංසාවක් ඇති වාසය කරනවා. සීලේ රක්නා වූ කුජලයා निराස කුජලයේ හැටියට හඳුන්වනවා. එවාගෙම සීලයෙන් අරිහත්ත්වයට දක්වා දියුණු කුජලයා විගතාස කියලා හඳුන්වනවා. ඒ කියන්නේ එතන ආසංශ කියන්නේ යම් කිසි කඩ කුමරෙක් ඔත්නෝ කරන ගත්තා කියලා ආරංචි වෙනකොට තව කඩ කුමරෙකුට නම් හිතනවා අනේ මටත් අවදාහනේ ඔත්නෝ කරන ගන්න ලැබේවා කියලා. ඒ වාගේ සීලවන්තයෙකු තවත් සීලවන්තයෙක් ධ්‍යාන මාර්ගඵල ලැබුවා කියලා දැනගන්න ලැබුණාම අනේ සාදු සාදු මටත් මගේ මේ සීලය තවත් සම්පූර්ණ කරගෙන ඒ උත්තරීතර ගුණයන්ටපත් වෙන ලැබේවා කියලා ආශාවක් හැම සක්හන්දයක් ඇති වෙනවා. ඒ කුජලයාට කියන ආසංශ. සීලවන්තයා තමයි ආසංශ. සීලයක් නැත්තා වූ කුජලයා කවදාකවත් ඒ උසස් අධිගමයන් ගැන ආසාවක් නැහැ. හේතුව සැඬොල් දරුවෙකු එන රජ කුමරේ කොටුණු කන්න ගත්තා කියලා ආරංචි වෙනකොට අනේ මට රජකම ලැබේවා කියලා සැඬොල් දරුවෙකුට හිතක් පහළවන්නේ නැහැ. ඒක නසුදුස්සෙක් දැයි. ඒ වගේ සීලයක් නැති කුජලයා තවත් සීලවන්තයෙක් උසස් ගුණයක් මාර්ගඵල අධිගමයක් ලැබුවා කියලා දැනගත්තාම තමන්ගේ සම්පත්තිය ලැබේවා ලබන්න ඕන කියලා ඡන්දයක් ඕනකමක් පහළවන්නේ නැහැ. සමායිත සුදුසුකම් නැති නිසා. දීඝකාශ කියන්නේ ඔටුනුපලං රජ කෙනෙක් තවත් රජ කුමදෙකු ඔටුනුපලං දගත්ත කියලා ආරංචි වෙනකොට තමන් කාජයේ පත්වූ කෙනෙක් නිසා මට ඔටුනුපලං ගන්න ලැබේලා කියලා හිතන්නේ. ඒක සම්පූර්ණ වෙලා. ඒ වගේ රහතන් වහන්සේ සීලාදී ගුණයන්ගෙන් පරිපූර්ණ බැවින් ත්‍රිගතාස කුජලයේ හැටියට හඳුන්වනවා. ඉතින් බෞද්ධයන් වශයෙන් දීපෑදී සෑම දිනම මේ ආසංස කුජලයන් හැටියට හඳුන්වන්නට ඕනේ. සමාරත්නා සීලේ රත්නානම් මැනවින් ඒ කුජලයා උසස් ධ්‍යාන මාර්ගඵල අධිගමණයට ආසංසකේ කැමැති වන්නේ සංයති කෙනෙක් වෙනවා. ඊළඟට සලකා බලමු සීලයේ තියෙන ප්‍රභේද රහසයක්. ඒවා එකිනෙකට විග්‍රහ කරන්නන්ට භාගකින් පුළුවන් වන්නේ නැහැ. නමුත් මේ වාගේ ප්‍රභේද දැනගෙන තිබීමෙන් අප විසින් සීලය රැකිය යුත්තේ කෙසේද කියන එක අවබෝධයට තේරුම් ගන්න පුළුවන්. ඒ සඳහා අපි වෙන අවස්ථාවක් කාලය ගන්නට බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ සීලය ප්‍රභේද පරිසම්බිදා මග්ග පාළියේ සහ ඒ අර්ථ කතාවේ විසුද්ධි මාර්ග අර්ථ කතාවේ තියෙන ප්‍රභේද 56ක්. ඒවා විග්‍රහ කරනකොට සමාජ පැයක් විතර කාලය අවශ්‍ය වෙනවා. ඒක අත්‍යවශ්‍යයි. ඒ මොකද සීලය මොන ආකාරයකින් අප විසින් දැක්කේ යුතුද කියන එක තේරුම් ගන්න ප්‍රභේද දැන ගැනීම වැදගත්. ඊළඟට සලකා බලන්නට ඕනේ සීලයට සංක්ලේශ ධර්ම කියලා. ඒ කියන්නේ සීලයක් අපරිසුදු වෙන්න හේතු කියලා. සීලයක් අපරිසුදු වෙන්නේ විශේෂයෙන් ඉන්ද්‍රිය අසංවර වීම. කාම විචාරක, ව්‍යාපාද විචාරක, හිංසා විචාරක වැනි විචාරක පරවසල දවස ගෙවීමේ. ඒකට කියනවා ප්‍රමාද විහරණය කියලා. එවාගෙම සිල්වත් නැති කියලා පැකීමේ චේතනාවක් නැති, ඒ ගැන හැඟීමක් නැති පුද්ගලයන්ගේ ආශ්‍රයයටපත් වීම. පුද්ගලයාගේ සීලය පිළිහෙන සීලවන්තයාගේ සීලය පිළිහෙනවා. යෝධ සේවකේ දු සීලේ සීලවන්තේ නැසෙවති වස්තු විචක්කමේ දෝසන්න පස්සති අවිද්දසු ඒක ආකාරයෙන් සඳහන් වෙන්නේ එකයි මිච්ඡා සංකප්ප බහුලෝ ඉන්ද්‍රියා නිරදත්තති ඒව රූපස්ස වේසීලං ජායතේ කාන භාගිය මිච්ඡා සංකල්පනාම නිතරම හිතේ පවතිනවා ඉන්ද්‍රිය ධර්මයන් ආරක්ෂා කරන්නේ ඉතින් අර මහේච්ඡතා පාපේච්ඡතා එවාගේම අත්‍රික්කතාදී අයහපත් සිතිවිලි සිටිතා අහවල් දේ වුණ අහවල් විදියට Taman සැපසේ ඉන්නට ඕන අහවල් විදියට මුදල් හොයන්න ඕන අහවල් විදියට ස්ථාන හදන්න ඕන අහවල් විදියට ගෝලියෝ හදන්න ඕන ඔය වගේ දේවල් හිත හිතා මිත්‍යා විතරක බහුලව වාසය කර. සමත භාවනා විපස්සනා භාවනා ගැන සංඥා කැමැත්තක් ඇත්තේ නැතුව වාසය කර. එවන්නම්ගේ සීලය නිරන්තරයෙන් සංක්ලේශ සීලයක් වෙනවා. එවන්නම්ගේ සීලය ඛණ්ඩ, චිද්‍ර, සබල, කල්මාස ආචේන අවස්ථාවන්ටපත් වෙනවා. වගේම බුද්ධිස්ස විඤ්ඤුප්පසත් අපරාමර්ථ සමාධි සංවර්ධනයේ தත්ත්වයට පත්ම වියන්. ඛණ්ඩ චිද්‍ර සබල කල්මාස මේ தත්ත්වයටපත් වීම සීලයාගේ සංකේතයයි. සීලයට අපිරිසුදුවක්. සීලයට පිළිහිම. සීලයට විසුද්ධිය හැටියට හඳුන්වන්නේ ඉන්ද්‍රිය සංවරය. භෝජනීය මාත්‍රාඥතාව. කල්යාණ මිත්‍ර සම්පත්තිය එවාගෙම සත්‍රාය දඟම කතාවන්ද සවන් දීම. මේ කියන හේතු නිසා සීලය විසුද්ධියටපත් වෙනවා. ඉන්ද්‍රියන් සංවර වෙන්න වෙන්න සීලය මැඩලින් ආරක්ෂා වෙනවා. කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න කරන්න සීලය වැඩියෙන් ආරක්ෂා වෙනවා. එවාගෙම භෝජනයේ පමණ දැනගෙන සිව්පසේ පමණ දැනගෙන ජීවත් වීමෙන් සීලය ආරක්ෂා වෙනවා. එවාගෙම සමථ භාවනා විපස්සනා භාවනා නියෝගයෙන් යෙදීමෙන් සීලය මැලෙමින් ආරක්ෂා වෙනවා. මේ වගේම අපාබෑ සැලකීමෙන් සීලය මැලෙමින් ආරක්ෂා වෙනවා. සමායාය යුතු ගමන් මඟ නිවන් මඟ සැලකීමෙන් සීලය ආරක්ෂා වෙනවා පිළිසිදු වෙනවා. එවාගේම තමන් ලබන්නේ තියෙන සාසන 10 ආදී උසස් බව සැලකීමෙන් සීලේ විසුද්ධියට පත් වෙනවා. එවාගේම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ගැන සැලකීමෙන් සීල විසුද්ධියටපත් වෙනවා. අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රු මහන්තකාම සැලකීමෙන් සීල විසුද්ධියටපත් වෙනවා. සරුවත් මොගලන් අග්‍රාස්නාවක මහා ශ්‍රාවකාදී උත්කමයන් ගැන සැලකීමෙන් සීලය කවදොරට විසුද්ධියටපත් වෙනවා. එවාගෙම සීලවන්තයන් වශයෙන් මහා බෝධිසත්වයන් වහන්සේ පිළිවෙත් කෙරුව ඇති පාරමී පිළිවෙත් ඇති ආවර්ජනා කිරීමෙන් සීල විසුද්ධියටපත් වෙනවා. එසේම උදේ පටන් රාත්‍රියේ නිින්ද තැනදු තමන්ගේ වැඩ කටයුතු මනසින් මනානුවණින් ආවර්ජනා කරමින් සීලානුස්සතිය වඩන්නාට සීලේ පවිත්‍ර භාවයටපත් වෙනවා. අල්පේක්ෂතාව නිසා, සන්තුෂ්ඨිතාව නිසා, සුබරතාව නිසා, විරියාරම්භතාව නිසා සීලේ විසුද්ධියටපත් වෙනවා. දුතාංග පරිහරණය නිසා සීල විසුද්ධියටපත් වෙනවා. ග්‍රන්ථ පරිහරණය නිසා සීල විසුද්ධියටපත් වෙනවා. ත්‍රිපිටක වාසවත්ගත කර ගැනීම නිසා සීලය පිරිසුදු වෙනවා. සමත භාවනාවෙන් ධ්‍යාන අභිඥා ඉදීම නිසා සීලය පිරිසුදු වෙනවා. විපස්සනා භාවනාවෙන් විපස්සනා ඥාන දියුණු කිරීමෙන් සීල විසුද්ධියටපත් වෙනවා. මේ ආදී හේතු රාශියක් සීල විසෝධනයේ සඳහා ප්‍රතිස්ථාදාර වශයෙන් පවතිනවා. ඈතාතීතයේදී සීලවන්තයන් ජීවිතයේ මුත්තකා සීලය රැක ඇති අපේ අර්ථ කතාල බොහෝම ලස්සනට හැඳින්වෙනවා සිටී නමුත් අම්බකාදක මහාතිස්ස ස්වාමීන් වහන්සේ දින හතක් निराහාරව පාගමනින් ලැබී දුරුදිස්ස සමයකදී දානේ නැති නිසා අමගහක් මුල ගෙඩි ඉදිච්චි ගෙඩි වැටි අමගහක් මුල උන්වහන්සේ ක්ලාන්ත වෙලා වැටි සිටියා. එතනින්ගේ උපාසක තුනේ ස්වාමීන් වහන්සේ ආහාර නැති අහේනියෙන් ක්ලාන්ත වෙලා ඉන්න බව තේරුම්ගෙන අඹපැන් මිරිකලා වැළඳෙව්වා. ස්වාමීන් වහන්සේ දුක්ඛාන කිරීම සඳහා සුදුසු තැනක තැන්පත් ගන්න හරකගත වැඩම කරවගෙන ගියා. යන අතර ස්වාමීන් වහන්සේට අඹපැන් පානයෙන් දින හතකට පස්සේ වෙතිච්ච ආහාරය නිසා මනස සිහිනෙමි කල්පනා කළා මේ උසුවාගෙන යන්නේ මගේ පියා නෙමෙයි සහෝදරයෙක් නෙමෙයි ඥාති බන්ධුවරයෙක් නෙමෙයි මගේ సంతානයේ සීලයක් ඇති කියලා දැන හිතාගෙනයි. ඇත්තෙන්ම මෙනි සදාවතුන්ගේ උපස්ථාන ලබන්ත මගේ සීලය පිරිසුදුද කියලා උපසම්පදා මාලකයේ දක්වා සීලය බැලුවා. සැබැවින්ම උන්වහන්සේගේ උපසම්පදා සීලය කලක් නැතුව නිර්මලව පවත්නා බව ඉතා මැනවින් පැහැදිලි වීමෙන් බලවත් ප්‍රීතිය උපන්නා. මේ ප්‍රීතිය මිත්‍රලක්ෂණ විදර්ශනාවට හැරෙව්වා. උපාසකතුමාගේ කරපිට දීම අරහත්ත්වයටපත් වෙන්න පුළුවන් වුණා. අර සීලේට උතුම් ලෙස ආරක්ෂා කර ගැනීම ආනිසංසය. කිඳිවැලකින් කැලෑවේ බැඳ තිබුණු කර ස්වාමින් වහන්සේ නමක්. ඒ කිඳිවැල කඩාගෙන යන්න පුළුවන්කම තිබෙන්නේ ඇදුව සිදුවෙන කුඩා ඇවත ගැන පිරියොතක් ඇති බැවින් ජීවිතේ නොසකා ඒ ගහට බැඳීගෙන සිටියා. ලැබගින්න කාවා. ලැබගින්නට පිච්චියගෙන වාසේ විපස්සනා වැඩුවා. ඒ සීලේ සිටගෙන මුන්වහන්සේගේ හත්යේටපත් වුණා. එවාගෙම සරියුත් මහරහතන් වහන්සේට සංජාවක ඇතු උදරාබාධයකට පසු දින උදේ පාන්දර පිරිසුඟා වැළිය මුගලන් මහරහතන් වහන්සේට කන්නුමුතු චකුමඳුරු මිස කිරිබතක් ලැබුණා. මේක ගැන සරියුත් මහරහතන් වහන්සේට පිළිගන්නවා. උන්වහන්සේ එතකොට ආවර්ජනා කළා කොහොමද මේ කිරිබත උපන්නේ කියලා. උපන්නේ වෙන ක්‍රමයකින් නෙමෙයි ඊට පෙර දවසේ හන්දෑවේ මුගලන් මහරහතන් වහන්සේ ඇසුවන්නේ ස්වාමින් වහන්සේට ගිහි කාලෙත් මෙවැනි අසනීපයක් වුණාද ඊට සුදුසු වශයෙන් ගත්ත දෙහෙත් ඖෂධ මොනවද කියලා එරෙලාවේ කියුණානේ මගේ මෑණියෝ චතුමදුර මිස්තර කිරිබකක් මට හදලා දෙනවා ඒකෙන් මගේ මේ ආබාධය මේ කිස්තර සුව වෙලා තියෙනවා මේ කතාව දේවතාවෙක් අහගෙන ගිහින් ඒ දේවතාවා අර දන් දෙන ගායක ගෙදරක තරුණයෙකුට ආවේශ වෙලයි මේ විදිහේ කිරිබතක් සම්පාදනය වෙලා තිබෙන්නේ. ඒ බව මේ සරුවත් මහ රහතන් වහන්සේගේ දිවසට දැනෙලා ඒ කිරිබත ප්‍රතික්ෂේප කළා. මගේ වචනයක් පිටවීම නිසා මේ කිරිබත සකස් වී තිබෙන්නේ. නිසා වචනේ විස්පාරයෙන් නිෂ්පන්න වූ මේ කිරිබත අකප්පියයි මගේ ආජීවයට අපිරිසුදුවක් කියලා වහා මේක උද්දාන නියම කළා. සැබවින්ම මුගලන් මහ රහතන් වහන්සේ මේක පරිසු පිරිසුදු දානයක් වුණා, සැපසරුක් දානයක් වුණා, අර සරුවත් මහ රහතන් වහන්සේගේ වචනයෙන් ඒක කනකොල නැති දිනක හැලුවා. ඒ මොහොතේම සරුවත් මහ රහතන් වහන්සේගේ උදනහාබාධයේ සුව වුණා. උන්වහන්සේ ප්‍රකාශ කළා කියනවා මගේ අකුණු බහන් මේ විදිහේ ඖෂධීය ආහාරයක් ගාගෙන දින ඇවිදලා ගියක් මම නම් මේ ආහාර ගන්නේ නෑ. මේක බුද්ධ ප්‍රතිකුට්ඨ වූ බුදුරජාන් වහන්සේ ප්‍රතික්ෂේප කළා විචා ජීවියක් කියලා. මේ තරම් ඉතා සුළු වර්ග පවා වරදක් හැටියට අදටක් පමණ දේ මහ මෙඩක් නින් හිතලයි ඒ පැරණි උත්තරයන් වහන්සේලා සිල් ආරක්ෂා කළා කියන්නේ. ඔය වගේ ප්‍රාතිමෝක්ෂ සංවර සීල, ඉන්ද්‍රිය සංවර සීල, ආජීව පාරිශුද්ධ සීල, ප්‍රතිසන්නිස්සිත සීල ආරක්ෂා වූ තුමන්ගේ පරිපාලකයන් අපමණයි. අරමදෙන වාසී චිත්තගුත්ත ස්වාමින් වහන්සේ මොනතරම් පුදුම විදියට ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන හිටියද 60 අවුරුද්දක් උන්වහන්සේ බණේකට වඩා net අර නොබලන කර්මයට සංවරව වාසය කළා. අන්තිමේදී දින හතක් කාවන්තිස්ස රජතුමාගේ බලවත් ආරාධනෙන් තිස්සම ආරාමයේ පැවැත්ලා අවිවේකෝ ඉඳලා ආපසු සිය ආරණ්‍යයට වැඩි දවසේ රාත්‍රියේ මුළු මධ්‍යම රාත්‍රියේ සක්මන් මගේ භාවනා කමකම් වඩමින් සිටියා. උන්වහන්සේගේ කමඨාන වේදන එදාට වඩා පැහැදිලිව ආબોධ වුණා හිත සමාධි වුණා ආහතේ දෙවි දේවතාවෝ ඇඟිලි වලින් ආලෝකය දල්වාගෙන හිටියා එදා අලියම් කාලේ යන්නේ රාත්‍රියේ මැදියම ඉක්ුත් වී අලියමට පස්වන මොහොතේදී මේ කට අවුරුද්දක්ම නේත සංවර කරගෙන ඉන්ද්‍රිය සංවර සීලෙන් උතුම් ලෙස සීල් දක්වා වූ ගරු චිත්තගුත්ත ස්වාමින් වහන්සේ නිවිදේවතාව සාදුකාර දෙද්දී මහරහත් භාවයට පත් වුණා. මේ විදිහට පුදුම ජීවිතාතේ සං අකුරෙන් ලියවි තිබෙන අර්ථ කතාවල අපවැන්නන්ට අනුග්‍රහ පිරිසයි ආදර්ශයේ නිසයි. සා ඈතාතීතේ වැඩි සිටියේ ඒ උත්තරීතර බුද්ධ පුත්‍රයන් වහන්සේලා සංඝ පිටුරුන් වහන්සේලා යම්බඳු ආකාරයේ සීලාදි ගුණ පූර්ණේ කරන ලද්දේ නම් අපත් මේ කරන සීලාදි ගුණ සම්ප්‍රාප්තියට අනුයාතව සම්පූර්ණ කර ගන්නට අපි අදිස්ථාන සබා ගන්න. මේ සීලෙහි පිහිටා වඩන සමත භාවනා විපස්සනා භාවනා මහත්ඵල වීමෙන් සමාගේ සංකාලේ පුරා ඈතාකීතේ පටන් පැලතියෙන 1500ක් පමණ වූ කෙලෙස් බලමුළුව ජයගෙන බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අවබෝධ කළ ගාම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධ වෙන්නේ අජරාමර සාන්ත ලෝකෝත්තර නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට අප ආරක්ෂා කරන, කෝපණය කරන, සංවර්ධනය කරන මේ සීල සම්පදාය හේතු වේවා වාසනාව වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා කුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා කුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති සීලේ කුපීත ධර්ම ශ්‍රවණී කිරීමෙන් සුදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවපත් වේවා Thank you. අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාන්තම වාදී පූජ්‍යපාද නා වූ අරිය බ්‍රහ්ම ස්වාමීන් වහන්සේ